දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේක දෙන්නක් කියලා ප්‍රතිඵල බලාපොරොත්තු ඒක කතා කරන්නේ සිත් කරන්නේ ඒක කතා කරන්නේ සිත් කරන්නේ මේ අවස්ථාවේ අපට ගත්තා වූ සිතිවිලි ශක්ති ප්‍රරූප වැඩ කරන හැටි. විදේශ ඒකේක දින්නාන මහත්කලාවේ තියෙනවා. එතකොට මේ චිත්ත ශක්තිය ලෝකෙ දෙන්න පුළුවන්. ඒ නිසා සංගීතයෙන් සංගාකරනවා. යම් කෙනෙක් මේ කටයුත්ත කරගන්න ඉන්නවෝ ඒ අයට මහා ඵලයක් දෙනවා ඒ කියන්නේ අර ක්‍රියාව ඉන්දහන්සේලාගේ සංකාමයේ ඒ සිත්කප්පය පාවිච්චි කිරීමට මුකුල් වෙනවා නම් ඒක ප්‍රතිඵලදායකයි ඒ කියන ආරාධනයේදී දායකයා ඒක ආරාධනාවේ ප්‍රතිපදාවට ආරාධනා. ඒක රාහතෝනේ කපි නිරෝධාන් සිද්ධ. පොඩි ජීවිතයයි ආරම්භය. පොරෙන් කියනවා ඒ තරංගේ පිටකරන ඒ තරංගේ පිටකරන ඒ තරංග වේගය එල්ල කරනවා මේ මොකද කියන්නේ කියන්නේ ඒ කියන්නේ ඒ කොට විද්‍යාවන්ගේ මනස සත්පත් කළා කියන්නේ ඒ ශක්ති කොට ඒ අදහස එනකොට ඒ ශක්ති කොට කරේ ඒ ශක්ති කොට කරගන්නකොට ඊයාවේ ශක්තිය තමයි මේ අවස්ථාවට මේ භූතය කොටස් වෙනස බලපෑ මේ කොටස් තු සතාවෝ ඒකට කලක බලපාන්නේ. සත ශබ්ද තරංගය ශබ්දය තමයි ලෝවා ඉන්න. ලෝවා ඉන්නේ තමයි අර තරංග සතහු අලුත් කරවල මේ වේද සිතට ගෙන්න ගන්න තියෙන පුළුවන්. දැන් අපි වාග්සත්‍යයක් හදනකොටම ඒකට අදාළව ඒක සම්පූර්ණ ඒක අදාළ කොටස් ටික තමයි ඔක්කොම ඉනවා. දැන් යම් කිසි කෙනෙක් යමක් වැරදි විදිහට කරනකොට යම් කිසි කෙනෙක්ගේ හිතේ රාගින්නක් ඇතිවෙන ඌට වෙලා තියෙන දෙයක ඇති කියලා ඒ ඒකතුමාගේ චිත්ත ඒ වාජින්දකේට සම්බන්ධකම් ප්‍රයත්න සමලෝ යදගෙන අන්නේ අක්ති දේශ සත්‍යයක් එනවා දේවන් සාතම අර වැඩියෙන් කරන අනස්සයෙන් දෙනවා ජීවිතයක් ඒ හේතුව ධර්මවල බලපෑම උදා ඉන්නේ ක්‍රියා කරා ඒ කෙනෙකුගේ ජීවිතවල ඒ දුක්ති ස්වરૂපයන් එකේද විලාස ඕවදන් ගත්තට පස්සේ බොහෝ අමුත්තක් හිතන්නවා. මේ අමුත්ත හිතෙන් නැත්තේ එහෙම තමයි මේක වෙන්නේ. ඒක වෙනේක දැන් ආත සිත් වෙලා. ඒක දැන් ඒක ආත්මවත් තමයි. අන්න ධර්මයේ ධර්මයේ කියලා තමයි කියන්නේ ඒකයි. අනුසන්න සංකේන කාරණා එතනින් මත කරන්න පුළුවන් කරලා තියෙනවා. ඒකත් මේ පුත්තලිතා මොනසා වල්දේන විස්රාමියේ තෝසා සමන්දී ඒ ප්‍රතිපත්ත අමතං විජය ලද්දා විදා නිබ්බති මුන්දනා යම් කෝණේ රතනම් තමයි සම්මේතේ සත්‍යං ප්‍රතිහෝති so that the Vijay are in කාරණා පිට ඉදන් සිංහේ ගොනු වීම අපි ශ්‍රේෂ්ඨත්වයේ ගොනු වීම. සපන සමීප. මොකක්දදී ගොනු වීම මෙතෙන්දි කියන්නේ මොකක්ද? මේ සුත්ත යුක්ත. එතකොට යමෙක් ඒ යමෙක් කියන්නේ අර පිටක. යරි කියන්නේ පිටක් ගැනම. ඒ පිටක. යම් පිටක් මේ චිත්‍රේ මොනකා වේදිත යුක්ත. ආ අයි සිත වශයෙන් ක්‍රියාව සිතක් වචන කියන මේ තුන අත්දැකීම අර ධර්මමය ගුණ අනාද ධර්මයේ ගුණ කියේ තම පිළිවේ කියන්නේ නිස්සාරිනෝ ගෝතම සාසන නිවිදේශේ තමයි ඒ කියන්නේ ගෝතම සාසන ගෝතම සාසනයේ කියන්නේ ගෞතම වාංශිකේ කුලී මේ ගෞතම ගෝත්‍රයට උත්තරයන් මේ සහායක. ඉතින් ඒ උත්තරය හොයාගත්ත ක්‍රමයේ කියන්නේ මහන්සියකින් උගු ප්‍රකාශ කරපු කාරණාවල කියන්නේ ගුණය මොකද්ද? සීලයයි සමාධියයි ප්‍රඥාවයි. සීලයයි සමාධියයි ඒකට කියනවා ජෝතන සාසනය කියලා. ජෝතන සාසනය කියන්නේ කන්නේ. අනිදේදී ඉමාම් කියනෝක අපිට ලබා දුන්න කතාවේ කියන්නේ සදාහම කියන තමයි ඔය සීල සමාධි ප්‍රඥා. ඒක සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ තුන් කොට සදක ආයතික වචනේ කියනවා. මේ කුණකය ඒ දීන සමාධි ප්‍රශ්නා කියන්නේ වල මනසා දන්නේ ඒ නිින්ද ඒ හදන නිින්ද ගැටිව අල්ලගෙන උන්ට ගැටිව අල්ලන්නේ කිව්වකම යාපි බුද්ධලේ ඉතින් අපත් කතා කරලා සෝම මාර්ග ඵල ආදී වශයෙන් යුගල වශයෙන් අපට තිබේ. ඒ සෝහන් මාර්ගයේ ඉන්න පුද්ගලයාගේ කාය චිත්ත වචනේ යෙදෙන විදිහට නෙමෙයි සෝහන් ඵලයට පත්වෙච්ච පුද්ගලයාගේ කාය චිත්ත වචනේ යෙදෙන. සෝහන් ඵලයට පත්වෙච්ච පුද්ගලයාගේ අ චිතය කියන ඒ කාරණා තුන එවන් මාගේ පිළිකම් පුද්ගලයා ඉතරගෙන යනකොට එයාට ඒවා ඒ විදිහට මොකද කරන්නේ ඒ කාලේ අර ස්ථිරව සෝහන් මාර්ගය සම්පූර්ණ වෙන උත්තම අයතුවක් කියන්නේ එතකොට මේ ඵලයට වැටෙන්නේ ඒක සම්පූර්ණත්වයේ ප්‍රතිඵලයක් ඒක අර මාර්ග ඥානයේ චිත්තක්ෂණයක් කියලා ඇතන් මම කියන්නේ ඒක. මාර්ග චිත්තක්ෂණය ඵල චිත්තක්ෂණය. ඒකෙන් එනකම් සම්පූර්ණම ජීවිතය දිනනවා. ඒක විච්ච හැදී තෝම ආතන්ද. ඒකට දැන් මෙතන කිව්ව අර විවිධ ශික්ෂාවතාවක් ක්‍රියාවකල සිසුන් කියන තුන සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට අයිති ප්‍රමේත. ඒ ශක්තිය බලපාන්ත බලපාන එක්තරා දේශයක්. ඒක ප්‍රමාණයක්. ඒ ඒ ප්‍රමාණ ඒ ඒ සංවල දැන් අලුතිසක් අලු ටිකක් අයින් කරන්න පොල්ලකින් ගහන්න ඕනේ හිම්බාවන ඒ වැලි ටිකක් අයින් කරන්න හිම්බාවන කියන කමක් නැහැ ඒක අපිට හරි නෑ අයියෙන් විකල්ප ඉන්නක් නෑ ගොඩක් ඉතින් ගහලා අද පාරවල් වලින් බලන්න වැඩි වෙලාවක් අර අලුතික අ උදලාදින්න ඕනේ ඒක විතරාදින්න වයිදින්න කිව්වව අලි එතන රැඳෙනවා ඒක ගන්න ගල්මින් පෙරදිලා එතන අන්නේ නිසා තනත නිති ශක්තිය එදෙන්න ඕන කියන එකයි අනේ තනත නිති ශක්තිය එදෙන්න අන්න දිනවා ගන්න අභිවිසුබන්න ඕනෑම තදින් ගලෝ ඒ දෙන්නන්නේ මොකද්ද නානා තරා කියන්නේ අතින් මේ මේ දේවල් දෙන්න ඒ භූත ශක්තිය නිදිගන්න නිදන් නොවේ ඔයි තරම් ප්‍රමාණිකුලි දේවල් එතකොට මනසා දන්නේ නෑ මනසා දන්නේ කියේ දැන් මේ නිම්ම යම් ප්‍රමාණයක නිම්මක් නම් හිතෙන්ද අවශ්‍ය ඒ නිම්ම ගැදීව තියෙන්න ඕනේ ගැදීව ගොනු වෙලා අල්ලලා ඉර වෙලා තියෙනවා දැන් අපි මේ ප්‍රතිපත්ති පුරණාවක් වෙන්නේ ඒ එදා කරපු දේශනාවේ එන්නේ චිත්තක අධිච්ඡ සත්‍යයක් තවදයක් හදාගන්න ආර්ථිකතාව. ඒක දැන් අපට කැවිලා තියෙන්නේ සිතේ සත්‍යයක් හදලා අපේ ජීන අධ්‍යාත්මික ගුරුවරකම් සබලක් වෙනවා. අපේ ජීවිතය දුර්වලකම් නැති කිරීම. අරක බාහිර වශයෙන් අන්තිම ජීවන ලැබුවාට පස්සේ කරන වැඩ ජීවන මිනිහා මේක කරේ. මොකද ඒ ජීවිතය ඇතුලේ අර ජීවිත බව තියෙන නිසා. ඒ ජීවිත බව තිබීමට ඒ පුද්ගලයා එයාගේ ඉන්න මට්ටමේ චිත්තපත්තය දිනුණු මාර්ගයට හරවලා ක්‍රියාකල යුතු ආකාරය යෙදෙන්න එසේ කරපු උත්තරයේ සිටෙන් කරන්න පුළුවන් අපංගව ගැනයි මේ කතාව. වැඩි බාහිර ලෝකයේ ඒ විෂම ස්වરૂපයන් පවා ඒ අදිත්‍ය සිතට ගුවන් වේවන කරන්නේ ඒ සිත හදන පුද්ගලයන්ගේ ඔහුගේ ජීවිතය ඇතුළේ සකස් කළා කියන විසම ස්වરૂපය ඉස්සෙල්ල සිද්ධ කරගන්න ඕන ඔය සිත්පහකට. ඒක මෙතනයි ඉගෙනගත්තේ කෙනා ඉස්සපස්සේ උගන්වනවා කියන එක ඒකද. ඉස්සෙල්ල ඉස්කෝලේ ඉගෙන ගන්න අවස්ථාවයි අද ප්‍රතිපත්ති පුරම නරව සකස් කිරීම. ඉගෙනගත්ත බුද්ධලයා ලෝකයේ ආයෙත් උගන්වන්න වගේ තමයි අර බුදුහාම කියවල මොකට නෙවලා ඒවා ජීවිත මුක්තිය ප්‍රයෝග ලැබි. ඔය දෙකේදීම දෙගොල්ලම ඔය කියන නීතිය අනුකූලයි. මොකක්ද ඔය කියන නීතිය? ක්‍රියාවකන සිතුම් කියන ගුණයම සීල සමාන. සත්‍ය තුන අ ගෞතම සාසනය. ඔබට තේපත්ති පැත්ත අමතන්න. තෝරේ ගෞතම සාසනයේ තියෙන එක දැඩිවල්ද. දැඩිවල්ද කියන්නේ ලෙහෙන් නැති වෙන්න ගොනු කොල්ල කියන්නේ. ඔකට ගොනු. ඒකට වචනයක් දැනගත්තොත් වචනේ සීල සමාධි ප්‍රඥා තියෙනවා. සිතිවිල්ලකේ ප්‍රයත්. තොට සිතිවි වචනය සිතිවිල්ල තිබුණා. ඇතන් විට වචනය හරි පොරවෙන්න පුළුවන්. වාක්‍යයකට විශ්වාසනා කිව්වොත් අපේ ප්‍රකල්පන ගමෙන් කියන්නේ ඕකයි. අනේ මේ නිහාව විනෝද පුද්ගලයේ කටේ සකස් කරගන්න ඕනේ කියන හැඟීමේ දිනනවා සීල සමාධි ප්‍රඥා කියන සීලය කියන්නේ නිදි සැලට ගැනීම. වර්ධිම අයින් අයින් කර ගැනීමේ චේතනාව. ඊළඟට ඒකේ තියෙන වැදගත්කම හිතේ පිළිගැනීම. ඒක කල යුතු ආකාරය ඒක කිරීම ඉතාම වැදගත් වෙන ක්‍රියාවක් කියලා තේරෙනවා. අන්න ඒ ජීව සමෝක්ෂයක් නෑ. වචන කියනකොට සමහර වෙලාවට ගොරෝසු හඬක්, කට හඬක් ඒ මිනිහගේ වැරද්දක් කරගැනීම සඳහා ඒකවත් හොඩක් නිකුත් කරන්න නිකුත් කරන්න මොන කරනවත්තාදී. අර කිසිත් කනකනවා නෙවෙයි කම්පණය වෙනවා. ඒකත් ඒක තමයි අපි කියන්නේ නේද? ඒක නිසා තමයි මේ නිසි විදිහට මේ කාරණා ගොනු කරන්නේ ගිනවම් බෝයි. ඉතින් ඒක වෙනක පුදුමයක් නෙවෙයි. මේ බලාපේ දිනන. ඒ ඔක්කොම තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ දෙන්නේ නැති කරන් තමයි මේ කියන්නේ. ඒ වචනයත් හැදෙන්න ඕන සීල සංකල්ප. ඒක. අර සිතෙන් ආවත් වෙන්නේ අදහසක් පුරුද්දේ තිබුණත් වෙන්නේ අදහස. නෑ නෑ එහෙම නෙමෙයි කතා කරන්නේ. බොහොම සාන්තයක් කතා කරනවා. කියලා සැනසෙන් සැනසෙල්ල දීලා කතා කරනවා. අන්න ඒක සීලේ කරා. ඒකට සීල. සැනසෙල්ල දීම හොඳයි කියලා පිළි අරගෙන සකස් වූ සිතට පිළිදෙමින් තමයි. එන්න මෙහෙමයි මේක පෙරෙන හරි විදිය කියලා තීරණය කිරීම තමයි කරන්නේ. සත්‍යයිතෝ. තොර යේසුප්ප යුත්ත මනසාගල්වේන විස්සමිනෝ ගෝතම සාධනම් මේ කිව්වේ මේ කියන කායයටයි තොරදී කියන දිවදද්්වාරයෙන් ක්‍රියාත්මක වීමේදී සෑම විටම මේකම ගෞතම සාසනයේ තියෙන්නේ කොහොම දැඩිව හොඳට කරින් මේකත් එක්ක පොඩි ගලලා තියෙනවා. ඒ අත්‍යපත්ත අමතං විගය. ඉම සත්‍යයට සිතපත් කළා පත්වීම එම සිත ස්වરૂපේ හැම චිත්ත අවස්ථාවකටමපත් වෙන්නේ. අත්‍යපත්‍ය. ඒ කියන්නේ ප්‍රතිපත්‍ය. ප්‍රතිපත්‍ය කියලා කිව්වේ මොකද්ද? මේ චිතේ ඇති වුණා ඊළඟ චිතරක් යනවා. ඊළඟ චිතේ ඇති වුණා ඊළඟට චිතරක් යනවා. එතෙන් ප්‍රතිපත්‍ය. ඒ ප්‍රතිපත්‍ය. අමතං විගහිය. අමතං විගහිය හානියක් නොවන විදිහට මේ ක්‍රියාකාරීත්වය මේ තම් මේ වේ මේ தත්ත්වය හානිකර தත්ත්වයට බහින් දීගෙන නොදී කරන්නේ අමතන ඒක ක්‍රියාවට ගමන්නේ ඒකට හානියක් නොවන වෙන එකම ඉඩක්ක කියලා නෙවෙයි දැන් අලුවට විදිනකොට ඉස්සෙල්ල උලන් උඩට ඇක්කොත් අලු කටට ඒක අර ක්‍රියාවට බාධාවක් ඉතින් ඉස්සෙල්ල උඹටන් ගන්න ඕන ඒකට හානියක් නෝ විදිහට ඒක එල්ලම සී හුස්ම ගන්න ඕනේ අහක බලලා මේ වෙනකද අලු පැත්තෙන් හුස්ම ගන්න ගියොත් අලු දිගනකයි අමතන් විගයි ඒක තවිරයක් නොවෙන්නේ. ඒකට හානියක් නොවෙන්නේ. දැඩිව ඒ කාරණයට ඉදිරිපත් වෙනවා. ඒක දැන් පතන සූත්‍රයේ ඒ කරදරයට දේශනා කරන්නේ. දැන් අපිට තියෙනවා අපිටත් මේක කරදරයට පිරිමන්නේ. අපේ කරදරේ. මොකක්ද අපිට තියෙන කරදරේ කිව්වොත් කරදර නැත්te කොයි විලාවද කියා ගන්න බැරි වෙයි. කරදර කරදර තමයි කියන්නේ ඉතින්. ඇයි? නිකන් ඉන්නකොට නිකන් ඉන්නකම කුකුක් ගාලා පිළින්න දෙන්නේ. මොකද ඉතින් කරදරේ. මේ හැරෙන්න තිබ්බේ. මේ පිළිලි හැරෙන්නේ මොකද මේ තත්ත්වයක් ගැන මේ බුදුහමෝ කතා. අරවා කොම ලෙඩ රෝගවල ලක්ෂණ නංගලයේක පිඹිනේක කරගෙනේක මේ ඔක්කොම රෝගවල වස්තු රෝගියා කියලා. ඔය ඔක්කොම නැති කරන නැති වෙන වැඩක් මේ කතාව. සුපර්ත ඕතම් තේපත්ති ගත්ත අමතන් විගහිය ලද්දා මුදා නිබ්බුති විඤ්ඤාණ විඤ්ඤාණ කියලා කිව්වේ මේක බුද්ධි විදින්න ඒක ප්‍රයෝජන දෙක. එයා මේක ලබන්නේ කොහොමද? යමක් දීලා ලබන එක නෙවෙයි. දැන් යමක් අපි හැම එකක්ම ලබන්නේ එම දීලා. යමක් දීලා කියන්නේ මොකක්ද? අලින්න නෙමෙයි. දැන් මෙහිදී අතේ යමක් තියෙනවා. ඒක පොඩ්ඩක් මේ දෙනවා. ඒ වෙලම දෙන්න තමයි පොඩ්ඩක් මේ දෙනවා. ඒ දීලයි ගත්තේ. ඒක දීලා ගත්ත මොකක්ද දුන්නේ? මේ අපි අපේක්ෂාව අරයට ඉදිරිපත් කළා. එයාගේ සිත සතුටු කළා. අසතුටු දෙන්නේ. සතුටු කළා සතුටින් ගත්තා. අසුත මත හරකගත්තා. වෙලක් කරකල්ල වෙන්තා වෙන්තාලිය කියවන දෙන්නේ නැහැ. ඒක අපි ගන්න අනිත් යම දීලා. බුදුහාමුදුරුවෝ දාන්න මේක මේ කියන ශ්‍රේෂ්ඨයිකවත් තම මුකුත් හරි කාටවත් දීලා ගත් එකක්. අමතම් ලද්දා මුදානේ පුත්තු මේ කියන නිරීම් සංඛ්‍යාත මේ කියලා කිව්වේ ඒ අපට පිටාලාමාන්ට දෙක ගන්න අපි කිසි කිසි තමයි ඉන්නේ මේ සත්‍යයෙන් කියන්නේ බින්දවෙමින් කියන මේ ආපයක් එක්ක රල්ලන්නේ අවස්ථාවක ඒක මේ නිවන් ගැනීම තමයි දීලගත් යාවක් නෙමෙයි ඇතුළෙන්ම නිපාතයි කිසිවක් කිසි කෙනෙකුට දීලා නැහැ. කිසිවක් කිසි කෙනෙකුගෙන් ඉල්ලගෙන නැහැ. අරකින් මේකට යොදාගත්තයි කියන මුකුත් කියන්නේ. ඇතුළෙන්මයි ඒක. ඒ ඇතුළෙන්ම කරන්නේ කියන්නේ සංසාරي උපදවාගත්තා වූ ශක්තියමයි අර ඔක්කොම පාවෙලා. අර සකස් වූ බුදු නැතු වෙන කිසි උදව්වක්. ඒක නවත්ත ගන්න උදව්ව. ඒක එහෙම තියාගෙන ඉන්න මුකුත් කරන්නේ. ඒක ඕනතෙන්ද විචාරේ ප්‍රශ්නයක්. මේක ඊට පස්සේ මෙලෝ. එයාම නැතකෝ. ඒ නැති ඕනක. දැන් ප්‍රශ්නයක්. ඒක හොයාගෙන මෙලුවා. අර විසයිලවා. ඒ තත්ත්වයන් එක්ක ඒක සම්බන්ධයි. එතකොට මේ කුද්ධින් දෙවිදමේ ඒ කිව්වනේ පිටකාරින් එක ප්‍රත්‍යඥයක් වශයෙන් දැන් අපට ඇතුලේ කරකවන්න වෙලා තියෙනවා. මොකද ඇතුලේ කරකවන්න වෙලා තියෙන්නේ કોઈ ලෝකේ ගැන ලෝකේ තියෙන කියන විෂම භූත සියල්ල අපේ ඇඟ ඇතුලේ දැන් තියෙනවා. ඒ කියන්නේ අමුතු தත්ත්වේ උදා කරන රෝග හදන නැතිකමෙන් බැලෙන මේ ඔක්කොම දැන් අපි දැන් මේ ජීවිතය ඇතුලේ මේ ධාතුවේ තියෙනවා. ඒවා තමයි එක එක වෙලාවට ඔය ක්‍රියාකාරී කියලා තොත් ඇවිල්ලා මේ මේ පීඩාවල් එක පිටස්සපත් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ වදාගන්නේ ඒ අනුසාරයේ දේශනාවේ අන්තර් අඩංගු කරනු වලින් බාහිර මේ සිවිද බයලස් කරගත්තා වගේ අපේ ජීවිතේ ජීවිතයක් ඒක එක සීමාවක් ඇතුළේ ජීවිතය කියන්නේ සීමාවක් ඇතුළේ තීන මේ සිවිද බයට ගොදුරු කරන ශක්තිය අර කිව් ක්‍රමයේ යටතේ ඒ ඔක්කොම සම්පූර්ණ ඔක්කොම සංසිල්ලපත් කරන්න ඕන කොහොමද ඒ තම තමන්ගේ තරහ තිරන් උසස් උසස් මට්ටම් වලට අර ගන්න අර ගන්න ඇදීදී ඒක සම්පූර්ණ වෙන්නේ නැති. දැන් මෙතන පෙන්නන්නේ ඔය ඔක්කොම මට්ටම් සකස් කරගෙන එක එක කොටස් වලට බලපාවකු හැටි. අපිට එහෙම බෑ. අපි අර කියන සෝවාන් මාර්ගයේ ඉඳලා මේව සුද්ධ කර කර සුද්ධ කර කර එතකොට අලායිතිවාසිකමේ හැක්කේ ඒකෙන් සුද්ධ කරගෙන සුද්ධ කරගෙන යනකොට අනාගාමී මාර්ගයේ සතරදාගාමී මාර්ගයේ තමයි ඒ ඔන්නෝමෝම සුද්ධ කරන්න කියලා බුදුහාමුදුරු කියන පදාර්ථය. ඒක අපට දැන් අද ඒ රතනමය ධර්ම ගුණය අදත් අපේ ජීවිතවලට බලපාවන්න පුළුවන් හැටි. සාධාරණී ඉදම්පි සංගේ රතනම් බලිත දැන් මේ ගොනු කිරීම පොඩි වටිනාකමක් ඇති එකක් මේක හැමදාම ගොනු කරන්ද පුද්ගලයේ උපදී දැනීම ඇති වෙයි ඒවා අවිනිශ්චිතයි කවදාවත් ඒ ගැන කියන්න බෑ ඒක නිසා හදිස්සියෙන් හම්බෙන රතනයක් මේ හම්බෙලා තියෙන්නේ අනිකා ඒකෙන් ගන්න පුළුවන් කොහොම වැඩ ගන්න ඇන්නේ මේ ගොනු කිරීම රතනම් ගන්න යම් සංවි සංඝයාවන්තගේ බලය පාණ්ඩේ කියන කතාවක් පොතේ නැහැ දැන් සාරිපුත්ත මහා මුගල්ලා නාමුදුවල්ලගේ බලය උන්වහන්සේලා බෑ අපිට පාන්න බෑ අරකෙන් මේක වේවා කියලා කියන්නත් බෑ අපි කියන්නේ එහෙම අරකෙන් මේක වේවා ගාන්ධිමින් කියන්නේ තෝකින්වත් කෝකවත් වෙන්නේ නෙවෙයි කෝකෙන් මේක කරනවා කියන තේකම් කියන්නේ උන්නාදී මම මේකෙන් කෝක කරනවා හරියට ආරයාගෙන එක්ක අස්කොල්ල හිටන් අවුලක් අබයක් හදන්න වගේ අරකින් මේක වේවා අංගයන් පිළය බලෙන් ඔක වේවා බුදුහාමුදුරන්ගේ බලෙන් ඔක වේවා ධර්මයේ බලෙන් තුනකට බාර දින මිනිහා ඉන්නේ බල්ලොකට මිනිහා ළඟ මුකුත් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා කාටවත් බාර දෙන්න උතුම් මුකුත් නැහැ බාර ගන්න කෙනෙක් නැහැ. මේ ළඟ බුද්ධිය ඇති කරලා බුද්ධියට අවශ්‍ය ධර්ම ගුණ කරලා ධර්ම ඇති කරගෙන ඒ ධර්ම අවස්ථානුකූලව ගුණ කළොත් බුද්ධ ධම්ම සංගතන කියන්නේ. එහෙනම් බුද්ධ ධම්ම සංගෝකය. කර්මපතන්නේ විදිහටයි. පිට වෙන්නේ තෝකයි. එතකොට මේ විද්‍යාවෙන් පෙර යම් යම් මත ලෝකේ තියෙනවා. ඒ වගේම වැඩක් නෑ පුංචි ළමයි වැඩි දාගෙන බත් වෙනවා. පොල්ගතු වල වැඩි දාගෙන. ඒව අපිට වැඩක් නෑ බත් කියන්න දන්නේ නෑ. මේ ඒවා කියන්නේ ඒ ක්‍රමේ තමයි. සකස් වෙනකොට ඒ බලය එනවා. ඒකේන සත්‍යේන ස්වස්ති හෝතු ඒ කියේ මොකක්ද ඒ සත්‍යයේ ඒ ප්‍රකාශයට සම්මුණ ආකාරයේ ඒ වස්තෝවේ ශක්තිය මෙතන තියෙනවා දැන් මේ මේ යොදන්නේ ඒකයි පොතන මුකුත් හරි බොරු නැවතිය අදුපාඩු මුකුත් නැහැ ඒක ඇත්තෙන්ම ඔක තියෙනවා ඒ කතා කරන්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ නිකුත් කරන තරංගයේ තියෙන විශ්වාසය. එතන සත්‍යෙන් ඊවගේ අපටත් අපි රකින්න ප්‍රතිපත්තිය එදෙන සත්‍යෙන් තියෙනවා. තම ජීවිතයක් අදෝ. ඒ කියන්නේ ජීවිතය ගාන අද උදේ නෑ. උදේ උදේ දැනෙන්නේ ජීවිතය කියන්නේ. එයාට දැනගන්න ඕනේ අපේ ජීවිතය ඇත්තට සීලයට අයිති ඇත්ත කළා. ඇත්ත මේ සීලය පාවිච්චි කළා. ඇත්ත මේ සීලය. හැම තැනම ඇත්ත මේ වෙන්න ඕනේ. ඒක තමයි ස්වස්ති හොතේ. ස්වස්ති හොතේ කියන්නේ සැනසීම උදා වෙන්නේ ඇත්ත පාවිච්චි කරන විතරයි. දැන් පස්වෙච්ච මුල්යක් කරකට දාලා මේ ගැස්සට හරියන්නේ. ඒ හැදේ නිකන් බෝලයක් හදලා මේක කරත් හරියන්නේ. ඒකට හරි උන්දැල්ල දැම්මන. එවිය කොටා ගත්තන්නේ. ඕක ඕක වදිනවමයි. ඒ කොටා ගන්න වෙලාවේ තියෙන තීරණ තමයි ඉදම් ඒ ඒ දෙන සත්‍යද කිව්වේ. මොකද එන්නේ දන්නවා හොඳ පැත්තකම දැම්මා මේක හොඳට දුනු වැඩ කරනවා මේ කොක්කේ ගමත් දැන් දුක් කොටා ගත්තම ඔන්න කොටා ගත්තා අන්නත්ම පස්සේ ඒ තේන සත්‍යේ දැන් අපි කියන්නේ මේකයි මේ ඇත්තෙන් මේ සිදුවේවා ඒක දුක් දුක නැතිද දුක් දුක නැහැ අනිවාර්යයෙන්ම නියම සුසුදු ගන්න නම් මොනවාගේකින් මොන කරන්නේ ගන්න නැහැ ඉස්සරහ. සංකේත දෙකෙන් ගන්නවා සුසුදු දෙක. ගන්නේ නැහැ අපි. අන්තිම සුසුදු දෙකෙන් කවුරුත් ගන්න. ආතලක සුසුදු එයා ගන්න. නේද? සුසුදු දෙකේ අපි හා සමාජික කුංජි පිටුමක් දෙනවා. මේක නිකන් දෙම වගේ නාම වදින්න වැඩිච්ච වැඩෙනවා ඒකේ සත්‍යය. ඒ උන්දී සංඥාද අපි සකස් බඳු කියන්නේ ඒ වගේ තේරුම් කොනම එම් පිටින් වෙන ප්‍රස්තාව හදනවා මොන විදියට වදින්න කියලා ඒක ගැන හිතලා මේක කරන්නේ. එතකොට මේ සත්‍යය ඒත් අපිට අපේ ප්‍රතිපත්තියේ දෙවිවල ඒ දේන සත්‍යයෙන් ප්‍රත්‍යවෝති කියන්න පුළුවන් කම දෙයි. මොකක්ද ඒ කියන්නේ? මම මේ අවස්ථාවේදී මේ ක්‍රියාව නිත්‍යව පිළිසිදුව කළා. ඉතින් කාර්යයෙන් ගන්න ප්‍රතිඵලයේ ඉතාම බලදායි. ආයේ දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ. අපි නිත්‍යව ප්‍රතිපත්ති කරනවා. අපිට මෙලොව ගැටන්නේ. අරුණීක රාගීකම සතුන් මරන්නේ නෑ මොකද කන්නේ. ඒකම කියන ප්‍රතිපත්තියක් නෙමෙයි දෙකක්. එයාගේ මොකද? අනුන් ගැටෙන්නේ නෑ කියන්නේ. ඒක කොහොමද? එහෙම කියලා කියනවා නිත්‍යම ප්‍රතිපත්ති වලට කියලා කවුරුත් දන්නේ නැහැ සම්පූර්ණ ප්‍රතිපත්ති මොකද කියන්නේ අනුන්ට බාපතන්නේ ගත්තත් කනවා ගත්තා. ආදින සුළි වශයෙන් දුන්නේ නැහැ මොන්ස්කාරී යනවා නේද? අපි උදේ කියන්නේ සම්පන්නයි. අපිට එනවා. කියලා පාප කරන තමයි. ඒකම තියෙන ප්‍රතිපත්ති කියන පිටලවක් නෑ. අනේ සාදු කියන්නේ නේද? ප්‍රතිපත්ති කුලේ විනාශ හිතේනවා. සම්පූර්ණ කතාවක් නිදන්නේ නැහැ. බැරි වෙලා එන්නේ දිනක මොනිස්සේ බැරි වෙලා උත්සාහයෙන් ගන්නේ ඉන්නේ කරි බලාත්කාරයෙන් යාගෙන ගියේ ආපියද මොකක්ද මේ බවල නම් දෙන්න බලන්න මේ පොතකදී ප්‍රතිපත්ති පුරුණේ තන දෙන්නේ නැහැ දැන් කාර්යයේ හොඳට වේතුනානේ අනුසාරී මිනිත්තු 5කට තේන්නේ සතක් ඉන්නවා. ආයෙත් තමයි කාර්යයක් වෙන්න අනේ මම අන්න ප්‍රතිපත්තියේ රාගය කියන්නේ එහෙම හිතෙන් නැත්නම් එයා දැනගන්න කිව්වම දෙලගැසි ප්‍රතිපත්තිය කියලා මොකක්ද ඉතින් ඇවිල්ලා විකලවත් නෑ ඒවා ගන්න දිහාම තමයි අපි ඒනවාද කරන්නේ කියලා මේ අයද ඒවා දැනගන්නේ කොයිදාද කියලා ඉන්න පිටක් නිසා දැනගත් නැතිව ඒ දුන්නේ මේ දැනගන්න කරස්තු විතරයි නෑ නොදැනෙන්නේ හරි කොහොමදනාව ආන්දේවත්වයේ නීති කිසි කෙනෙක් නොදන්නේ කමනික වර්ගක සාමාන්‍ය අගවන්දිනවා නම් පොලිය වල යන්නේ විපස්සනා කරන්න දෙන්නේ. දැනගෙන බලන්න. ඊළඟට ඊළඟ ගාථා. දෙකෙන් දෙකීලෝ කරවි විතෝක. ඔන්න අර මනසා දන්නේ නැති එකට මනසා දන්නේ ඒ නිම්ම ඒ ප්‍රමාණය ඒ ශක්ති කරන්නේ වැඩිව සතත්යේ යුක්ත කොහොමද යකින්ද තේරෝ සතහි සිට ඉන්දකීය අනුමේයම් ආ ආවද භාවයේදී ආයි කලවන්න බැරි වුණා ඉදවද මේ ගලවන්න බැරි ආකාරය ඒ ප්‍රමාණය සතුද්දි වාදයෙන් සම් ඒ ඉන්ද්‍රියයේ මේ මහා අනු හතර පැත්තේ මොන වර්ගයේ වාතාව මේ රම්මනම් වාස ආදී වූ කම්පණයක සුදුගල වේලාවක් ඒක කම්පණය වෙන්නේ නැහැ. ඒ තරම් අදින් විතෝන. එක්තර දෙය මේ ඉන්ද කීලේ කියන එකේ තියෙන එක නෑ තවත් තියෙනවා දෙක. මොකද සාරරක විත්ත නිහිනට එදා කලාවල් වල වල්මත් වෙලා මගරේ වහගන්න බැරිය. කලේ මල්මත් එක්ක මිනිහක් අර ඉන්ද්‍රපීඩය දහස් කුඩට නැගලා බලනකොට ඉන්ද්‍රපීඩය දැක්කොත් අන්න අරකට යන්නේ අර තියෙන්නේ නගරේ තේන්නේ අර ඔන්න ඔය පැත්තට යන්නේ කියලා කොයි පැත්තෙන් මිනිහෙක් දැල්වත් ඉන්ද්‍රපීඩයේ විදිහට දාන්න වගේ ඈ නම් තමයි ඉස්සර දැන් ඉඳ කියනෝනේ නැහැ. මොකද හැමතැනම භාවනා කියනවා මේක ඉස්සර ඉඳ කියන්නේ කියන කනුවක් නගරයේ ඉඳන්නේ නගරයේ සීමාවෙන් පිට හැමදැනම කලාපාරවල් ජීවිත ආරම්භ ගන්නවා වාහනයක් නෑ අරවදී ඉතින් මිනිස්සු බලම් නිවන් කියලා සමහර පාර වර්ගිලා කලාවල් වලට වැටිලා යන්නේ මම නැති ඉන්නකොට මම දැන් මේ දැක්කට යන්න ඕනේ කියලා ඉතින් මිනිහට ඉඳ කීලේ තමයි උදව් කරන්නේ කොහොමද? එයා එතන ඉඳලා ගහකට මොකක් කරලා නේද? බැලුවෝ ඉඳ කීලේ තේනෝ අන්න නේද? නතරේදී පාර හැවගන්න ඉඳ කීලේ දෙක බලේ තමයි එයා පාර යන්නේ. ඒනදී මේ දැඩිව ප්‍රතිපත්තිය ඉන්ද කීයක් වගේ මොනම කාරණා නිසාවත් ඒ මගේ ඒ සීලමය ගුණය සමාධිමය ප්‍රඥාමය ඒ ඒ ඒ මතය මම විතරක් හොල්ලන්නේ නැහැ. අමතර කරන්න දිනවල දක්වනවා ඒක හොල්ලන්නේ නැහැ. ඒ විදිහේ ස්ථාවර භාවයට බද්ධෙක්ක ප්‍රතිපත්ති බොරණ බුද්ධලයා මේ චිත්තසත්‍ය සෝමන මාර්ගයේදී සතරදාගා මාර්ගයේ ආදී වශයෙන් ওই කියන මාර්ගවලදී ඉන්ද්‍රකීල භාවයක් නැත්නම් ඒකේ නියම ප්‍රතිපලය ලැබෙන තැනට සත්‍ය නිස්පාදනය වෙන්න තියෙනවා. ඒ කියන්නේ කැලට නිදි නිදි ඒත්නත්පත් දෙවිඳක ආයෙවිල්ල ඒ විදිහ නැතුම එල පදන් වෙන්නේ නැහැ කිව්වා. නෑ ඒකේ ආලාන්තරයක් අවුතින් හැමදාම ඉන්නේ කියන හිත එක්ක ඉන්නේ බැරි නිසා ටිකක් කල් පවතින නිසා ටිකක් යට ආරලා ඒ කාලේ හැටියටය අක්ටි වර්ග දාලා ඉර කරනවා. ඒකේ නොගැලවෙන්න අන්නව හැමදාම ඉඳ කියන ප්‍රමාණින් තමයි ඉතිකන්න බෑනේ. මේක හිතවීමේ පරමාර්ථය මොකද්ද? මම්මුලා වූ පුද්ගලයාට කාර්බලද. නියම භගවහ. ඒකට ඒකට සාක්ෂි මොකද්ද? ප්‍රතිපත්ති රකින පුද්ගලයා වේවානිති විදියට ප්‍රතිපත්ති රකින්නා නම් ඒ මිනිස්යාට සමාජයෙන් ලැබෙනා සැනසීම සමාජයෙන් නෙවෙයි එයා විසින් සමාජ ඇතුලේ ලබන්නා වූ සැනසීම ප්‍රතිපත්තිගත පුද්ගලයා කියන්නේ අදුකනේ ඒකනි ආරක්ෂා කරන පුද්ගලයාට සමාජයෙන් කිසිම වදයක් නැහැ මේ මොකද ඕන කෙනෙකුට මේ වාස්කම් දෙයක්. හැම දෙනාගේම සැපේ සන්තෝෂයෙන් තමයි. එයාට ලැබෙන දුක ඕනික පිළිගන්න. මොකක් කින්වත් නිවිලා අර තුනට විතරක් කාමයක් කරගන්න තු ඉන්නවනම් මම්මුලාව මිනිස්සු ආගේ ඉන්න දුකේ රැඳිලා දුකටම යොදු වෙලා දුකෙන් බේරෙන්න කොහොමද දුකෙන් බේරෙන්න ඉඩක් නැද්ද? කොහොමද මේ දුකෙන් බේරෙන්නේ? සියකින් හොයන්නේ මිනිස්සුන්ට අර විදිය ඉන්න කීලියක් කියනවා. මොකද අර බලන්න මේ විදිය හද්දම් වදින එක වදින්නේ. දෙයි තමයි සම්පූර්ණ මේ මිනිස්සුන්ට නැත්නම් දුක. කියලා කියලා කියනවා. ඔය වෙන දේවල් වලට අපි නම් නැවිලා හේමන්ත සම්මි අමරඩක් මුසම්මයි නානෝ බොහෝ සංකල්ප එයාගේ බෞලේ පිටාලේ ළමයි දෙන්නේ ඒක සප්පි ගෝල වෙනවා ඉතින් කොයි නේද ඉත ගන්නවා අන්න අරක ඉඳ කියලා අපේ චතුත්ති වරකේ අසම්පනේ වීම තමයි ගෙන්නන්නේ ඒක දැඩි දැන් කියලා ලාවු ඉගෙනම නේද ළමයා කීකෝ නම් කියන්නේ එයාගේ හැටි මේ කීකෝ උපන් සමුදා එන්නත් කරන්නේ ඒ වගේම හිතන්න ගන්න කියලා හරි මොකන්ද හිතන්න ගන්න ප්‍රතිපත්තිය තියෙන්නේ අත්හැරියයි අත්හැරියෙන් උන ඔක්කොම නිරෝධය ඒක ඇටිට ඒකට මේ මේක මේක මේක මගේ ඇදීන මට ඒ කිහිපිය මතෝ නිදේට කරන් දැන නැහැ ප්‍රතිපත්ති කරගන්න. ඒක හැටියට ඒක වෙයි. දහම් සලන්න අපි මුදල් කිල්ල දෙනවා. අන්න දුකෙන් බැලිලා මුලා වූ ජීවිතයක් ගත කරන බුද්ධයන්ද මේ විදිහා අද ප්‍රතිපත්ති කරගන්න බුද්ධයන් ඉඳීයක් ආවු. ජීවිත මාර්ගය දෙන්නේ ඔන්න ඔහමයි අපිටත් කොහොමද මහත්වෝ මේ මොනවද කන්දලාගේ කරන්නේ? එයි කියන්නේ ඉතින් කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් කියනවාද එහෙම අහනවා. ඒ මොකද ඒ ප්‍රමාණ බින්ද කියේ කියන්නේ මේ මහා බින්ද කියලා නෙවෙයි ඉරකට ඇල්ලක් පාගාලා තිබුණේ. ඉරකට ඇල්ලක් පිටෝගෙන මේක වන්නකොට ඒක එක්ක නේ මහා. බින්ද කියන්නේ ඒක. ඒක අන්න අපි බලමු ඒක කරා කිරීමේ සබත් ඇත්තට කුංචියක් නිර්මල අත්ත අතූප මං සත් පුරිසං වදාමි සංඋපම සංඋපමං වේ ඉන්ද සීලේ උපමාවෙන් සත් පුරිස අවුත්පත්තේ අවුත්පත්තේ කියන්නේ බෞද්ධත්වයේ කියන්නේ හරිතම. ඔක්කොම හරි. කලානම් හරියට. වැරදිලාම එතන බෞද්ධත්වයක් නෑ. මහා පුරුෂ කියලා කියපු ගාමුදන්ද ඒක හරිතම අති උත්තම විදිහට ඒ කියන්නේ කියන්නත් තත්ත්වයකට ඒ පුද්ගලයන් හුරුපත්යේ ප්‍රමාණය හැටියට ගැටි සතෝගමන් සම්පූර්ණ වෙනවා ඔන්නේ ඒ ගුණවත්කම සින්දති වේවි කියන්නේ. හරි. පාර වර්ධිත මිනිහාට ජීවිත මාර්ගයෙන් අපේ මිනිහට තේරෙන කච්චක් තියෙනවා. ඒ තේරෙන කච්චේ කියන්නේ නැකෙන්නේ ප්‍රතිපත්තිය ගෙනේනවා නම් විතරයි. අන්නේ ඉඳී වගේ යෝ අරිය කච්ඡාමි අවිච්ඡපස්ස වදන් සත්පුරුෂ කියන්නේ ගුණවත් භාවය පුරුෂත්වය කියන්නේ සුසස් ගුණවත් ඒ ගුණවත් භාවය හැම අනමාර විදිහේ නැකලෙන සත්‍යයේදී සත්පුරුෂ Yeah. වෙච්ච පස්සේ. එතකොට මේ කියන මේ කියන සත්පුරුෂ භාවයේ තුල තිබී සිටින මේ කියන ගුණවත්කම තියෙන්නේ මොකද්ද ලක්ෂණ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හරි සත්‍ය. නිරන්තරයෙන්ම අවබෝධයෙන් තේන සත්‍යය කියන්නේ. ඒ මොකක්ද ඒ කියන්නේ? මම අහවල් එක නොකරන්නේ මොකද? දැන් නොකරන එකන්නේ අපේ යන්ති. අපේ යන්ති නොකරන්න ඕනේ වයි ඒ මම මොකද මේ කන කරන්නේ? දැන් මෙයක් එක්ක මේ විදිහට මම ඇතිරෙන්නේ මොකද? මෙයා එක්ක මෙහෙම කතා කරන්නේ මොකද? හැම දැනක තියෙන්න ඕනේ සුවා පත්‍යයෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍යය මොකද? ජීවිතයේ දුක් දෙන්නේ බැඳීමක් එක්ක සම්බන්ධ වුණ පමණයි. යමක් එක්ක බැඳුණු පමණයි. මම මේ කතා කරන්නේ බැඳීමක් නැතුවයි. ඒක නිසා මේ කතාව මට කිසිම හානියක් නෑ. එතන දුක්ඛ සමුදය නිරෝධවා තේරුණාද? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. එතකොට එයා එතන කල්පනාකාරී වෙන්නේ මොකද්ද? දුක එන්නේ බැඳීමෙන්. බැඳීම නැතුව කතා. බැඳීම නැතුව බලන්න. අහන්න ආශ්‍රය කර. මේ ඔක්කොම. ඒ හැමතැනම මොකද කියන්නේ? හොඳට මතක තියෙන්න ඕනේ කොහොමද? දැන් දුක් නොදුකත් කෙන්ඩක් බැඳුණොත් කෙන්ඩේ තනකට මෝල් ගහක් බැඳුණොත් මෝල් ගහේ තනන පර්වතයක් තරම් බැඳුණොත් පර්වතේ තනන පර්වතේ තනනක ලැබිච්චය මෝල් ගහ කරගෙන ඊළඟට කෙන්ඩ කරගෙන ඊටත් වඩා අඩු ගොඩ කරනවා හැබැයි එකපාරට අර කන්ද වගේ තියෙන බැන්න එකපාරට කෙන්ඩ කරන්න බෑ ඉතින් දීක දීක අඩු වෙවි ඉන්නෝ මොකද අපේ දැඳීම් වල සාස්තු ජීවිතයක් තියෙනවා ඒ සතු දෙතර යාරන ඇමරිකාවේදී යාර ඉස්සතිය උත්තර දඟාවල පස්සේ ක්ලස් එක වගේ බින්දුව වගේ අපේ බැංකින් වල සතු තියෙනවා. ඒ යටපත් තියෙන්නේ නේද උඩපත් තියෙන්නේ මම එයාට බක්කා කිව්වා. ඒ නිසා ඒ බැඳිච්ච ප්‍රමාණයෙන් නොදෙන ප්‍රමාණය ඇති. සමන්තර සංසිල් වෙනවා. ඒක නිසා නොබැඳී සියලු දේවල් කිරීමයි තියෙන්නේ. කොහොමද නොදැනී ක්‍රියා කරන්නේ? කොහොමද ඒක කරන්නේ? එයාගෙන් ලැබෙන ගෞරවයේ සම්මානයේ සැලකිල්ල ලාභය ඒක කරන අතලෝ දහම කිව්වට තමයි කෙටි. ලාභ ලාභය ඇතත් නින්දාත් සංසාර දුකන්දේ උත්තම. ඔය අතේම කිසිම සම්බන්ධයක් මෙත් එක්ක නැහැ. එයා දැන්නත් මම කතා කරනවා. නොබැන්නත් කතා. හොඳ කිව්වට කතා. ඒ මුකුත් මට නෑ. මට ඕනේ යාට ඒ කාරණේ කියන්නේ. ඒක කරන්න ඉඳලා මට ඕනේ. නම් බෝනම් ගැටේම කියනවා බැදිලා. අපගේ පිටි ඒ ඔක්කොම දැන්නේ. ඒ එකක් සම්මුති දන්නේ. හිතපු ධර්ම දැන් ගෞරවයක් ගැන පොඩ්ඩක් හිතපු කෙනාට ගෞරවයක් එන්න දිලා ඒක ලැබෙනකම් දුකයි. ඔය තාම නෑනේ මේ මිනිහ නිකන් ඉනහවත් දුන්නු. මොකක්වත් උරුමවත් කරේ නෑ. මේ මහත්ය කිව්වේ නෑ. මේ ඔක්කොම අඬ වැඩියාවල් අර දුකේ. අන්නේ නිසා. මේක මෙන්න මේ ඒ ඉන්ද්‍රකීන උපමාන යෝගී සත්‍යයන් අවිච්ඡවස්ති යමෙක් මේ ආර්ය සත්‍ය හතර මනමින් ප්‍රත්‍යක්ෂණයෙන් අවබෝධයෙන් දකින්නවනම් කොහෙද දකින්නේ? ඔහුගේ ක්‍රියාව. අන්නේ දකින්න මත්තම ඒ විදිහේ සතස් වූ සිතක තීන බලය තමයි මේ විශාලා මහනුවර වැඩ කරන්නේ. මේ තරංග වැඩ කරමින් තියෙන අවස්ථාවේදී දැන් නම් චිත්ත තරංග වැඩ කරනවා. ඒ තරංග සැදිච්ච ලක්ෂණ ඒවා සකස් වූ ආකාරය ඒවා හැඩ උනාංග ප්‍රකාශ කරනවා මොකද ඒ තරංගේ වැඩ කරවන්න ඒ අදහසේ සිට තියන්නේ ඒවා අඩු වැඩිකම් ඇති කරනවා ඒ දෙස්සේ ඒ ප්‍රමාණයට මේ අභිවදි කිරිලක් ඒ උනාංගින් කරන්නේ ප්‍රමාණගත ඒ ශබ්ද උනාංගික සංකාණය කරමින් තරංගයේ අවශ්‍ය අවශ්‍ය තැනට ගැලපෙන වේගෙන් දුක්ඛයි. ජන්ත සංගේ රතනම් බලන් සංගේතේ සත්‍යයෙන් සුවප්පියෝ මේ ගොනු කිරිල්ල. අවදාත්තක් දැන් වෙන කාලවල වයන්ද සම්විච්ච කාලෙදී පාවිච්චි කළොත් ඒකෙන් යාපතක් වෙනවා කියලා පොතක්. ඒලා උදාහරණයි සාද දෙකක් අවසානයි. ඔන්න තෝයි ඔය කුස්තරෙන් වෙන්න. එතකොට දැන් විශාලාමානුවට විතරක් නෙවෙයි ඔයම ක්‍රමෙම අපේ ජීවිතයත් කරපවනකොට මේවා සුද්ධ වෙන බවට සාක්ෂිය කියන්නේ. මේ භූත ඒ භූත අපේ ළඟ මේ විෂම තත්ත්වයෙන් වැඩ කරන්නේ භූත. ඉතින් ඒවා මේම සත්‍යයට හරින්නේ ඔය ක්‍රමේ බාහිර ලෝකයේ තියෙන විෂම තත්ත්වයට අනුව වූකත් ඒ චිත්ත තරංගෙන්න වැඩ කරෝනේ කරන බුදුහාමුදුරුවෝ මේ අපිට දෙන්නේ මේ. මෙච්චර බලයක් මේක දෙනවා ඔය අතුළු සුද්ධ කරගන්න උන් ලෝක දාගන්න. ඉතින් මේ විදිහේ කාටිල් වීම කුලෝකේ අප කරගන්න කොහොමද මේ විශාලාමානු ජනපද රෝගේ හොඳ උනේ. ඔන්න හොඳ වෙච්ච හැටි. ඒවා වේවා කිව්වත් දැන් විද්‍යාකාරය මෙහෙම වෙනවා කියලා ඉතින් මිල මොකටද බොරුවක් කරනවා. ඒක එහා පැත්තේ තියෙන අන්තිම බොරුවක්. ඉතහත් නම් තේරුම් තියෙනවා මොකද්ද අමුත්ත. මේ කියන දෙයක් නෙවෙයි විද්‍යාව. විද්‍යාව. ඉතින් ඔන්න අවසානයි ඒක මොනවද අහන්න දෙන්නේ අහන්න බෑ. ස්වර්ගයේ අතවර්ගයේ බුදුරජාණන් වහන්සේ ඇත්තෙන් ඉගෙනම විය රහතන් වහන්සේගේ සත්‍යය. අතවර්ගයේ අතවර්ගයේ සෝවාන් මාර්ගවල පහත් සෝවාන් සම්ප්‍රදාන ආදීනේ ඉතින් චිත්තමත් තම වල චිත්ත තරංගයක් සත්‍යයෙන් කොහොම මේක බුදුරජාණන් වහන්සේ යොමින් කරමින් අර මනෝදාසී දීනේ කියන්නේ සෑම සතානක් ඒ කාරණයට නිදනකට ඒ සතාන්තර වැඩි බුදු හිතේ ඒ සටහන් බව ඒ කොහොමද කිව්වොත් කියමු සම්පූර්ණ කඩේ කිව්වේ නානා වර්ගයක තැන්පත් වෙලා තියෙනවා. එංගි ඉස්සරහට දෙන්න හිතමු කොත්තමල්ලි ගියාම කඩේම දෙන්නේ නැහැ. කොත්තමල්ලි බක්කේ කොත්තමල්ලි අතර. අන්නේ අපි බුදුහාමුදුරන්ගේ සෝහන් සත්‍යධර්ම අනාගාමී හරියක්. හතරම සතර බලවලටපත් වුණා වූ තරංග බලය වුණා කියලා කතා හරියි. ඒ තරංගයට ඒ தත්ත්වය ගැන හිතනකොට තරංගය. සෝහන් ආදී ඉතින් කෙලෙස් කෙලෙස් කිස්ස නෑ නෑ කෙලෙස් නැති කරපු කතාවනේ. මේක සම්පූර්ණ රහත් වෙනවා සම්පූර්ණ නිසා ඒ ඉතුරු එක්කම ඒ ජනසගේ තියෙනවා. දැන් ඔයා පස්තරක් පහ 25යි කියලා දන්නේ. ඊට පස්තරක් පහ 25යි කියලා දැනගත්තට පස්සේ පස්තරක් පහ 25යි කියලා නොදන්න අය කොතන තියෙනවද? දැන් තියෙන දන්නේ කොහොමද? අන්න එහෙමයි කෙලෙස් තියෙන්නේ. ඒක තේරෙනවද? ඈ තේරෙනවද? නොදන්නා කවද? දැන් තියෙන දන්නා කවද? තේරෙනවා නේද? කාටද තේරුණේ? ඉතින් අපිට මොකද ගන්නේ? දැන් පස්තරප්පා 25යි කියලා හිතන් දන්නේ නැති කාලයක් තිබුණ පුංචි ළමයෙක් වතේ. ඉතින් ඒක දන්නේ නැතුව පහේව 25ක් කරලා එකා පුතර කර හිටියා. පස්තරප් 25 කියලා චක්‍රයෙන් ඉගෙන ගත්තා. ඒකට අර නොදන්නා ගම කියනවාද දැන්? පහේව පහ 30ක් ගාලා ඉස්සරහ. නොදන්නාකම දැන්නේ නැහැ. දැන් තියෙන දන්නාකම විතරයි ඉතුරු වෙලා. එහෙනම් ඉච්ඡර නික්ලේශිකම තිබුණා. දැන් තියෙන නික්ලේශිකම විතරයි. තේරුණාද? දැන් තේරෙන්නේ. හා හොඳයි දැන් මේ විදිහට කතා කරමු. මට යන්න මේ. අනාත්මය කියන්නේ ඔව්. අර ඒ ඒ අවස්ථාවේදී ඒ ඒ දෙයක තියෙන අයිති නැති වෙන ඔව් අන්න බොහොම හරි. ඊටාම සුද්ධ තීරණය ඔබ තමයි. ඊටාම සුද්ධයි ඒ මොකද? ඒ ඒ දේවල් වලට ඒ ඒ වෙලාවේ තීනයි කියන. එවලම නෑ. අනාත්මේ සියුම්ම තීරණ මේ ගලපන අවස්ථාවක් තමයි. එතනින් එහාට දැන් ඔය දැන් තමන් ඔතන වාඩි වෙලා ඉන්නවා. දැන් තමන්ම දන්නවා මට මෙතන අයිති නෑ කියලා. තමන්ම දන්න නිසා ඒ දන සමන්ත අනාත්මයි. මට මේ දන අයිති නැති කියලා දන්න නිසා උතනින් නැගිටලා යනවා කිසි කරදරයක් නැතුව. නමුත් Tamange ගෙදර ඔබ කරන්න බැරි එක ඔතෙන් අනාත්මේ දිනනවා ගෙදෙට්ට එක නෑ. ඒක දැන් කියන්නේ ගෙදෙට්ටක් ගන්න දෙයක්. තේරෙනවද? ආ. මේ අනුන්ගේ ගවල් වන්න අනාත්මය හොඳට තියෙන්නේ. තමන්ගේ ගෙදර ඔල්ලන්න බෑ එකක්. අක්ක කියන්න බැයි කියලා තමයි ඔක්කොම. ඒ නිසා එතෙන්ද මේකම යොදපුවාම හරි. ඒකයි කියන්නේ මේ විදිහේ බොහොම විනෝදාත්මක රසයක් බුද්ධින් දින්නේ. එදා මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී ওই විනෝදේ තමයි එදා බුද්ධින් දින්නේ මොකද්ද? හරස්කාන්තිගේ වයසක බ්‍රාහ්මණේ ස්වහම්දුරු බණති. අනේ මන් දන්නේ නැහැ. බඩගින්නේ නම් කියන අහලම යනවා. මොකද බඩගින්නට වඩා උදින් අර රසය එයාට දන්නවා. ඊට කලින් දනහල දෙන්න. ඉතින් මේ ටික පවකල ප්‍රවාහිත දවසක් හම්බෙන්නේ හරි බලන්න. ඒ නිසා පස්සේපත් කරන දැන් බලන්න. බඩගින්නේ අමාරු තමයි. නමුත් ඉතින් බුදුහාමුදුරු බත් දෙවල අර වගේ සෑම දෙනාට මේ පාර උදේ ඉඳන් ඉර මුළු දවසම යොදන්න තේට්ටුව ධර්මමය හැඟීම් වලින් ඔක්කොම පහ වෙනවා. හරියට අලුතෙන් පණක් ගැස්සුවා. ඒ මොකද ඒකට පණ ගැහෙන ධර්ම මේ අය ළඟ තීන නිසයි. නැත්තම් බෑ. ඉස්සත් දෙපැත්තෙන් වස්තුවෙනු අපේ ජීවිතවල මේ වටිනා ධර්ම ගොනු කරමින් ගොනුච්ච ධර්ම වලින් ලෝකයට අපි ආවතක් අදක් ගන්න එදා බුදුහාමුදුරු විසාමානුවර කරපු වැඩේ තමයි මේ මහත්තුරු මේ කවුරුත් එක්කම කියලා දැන් මේ කරන්නේ හද්දව. කොටත් ලෝකෙට සාධ්‍ය තමයි. ඒක ඉඳන මිනිහගේ හිතම්ම ලබා දෙන්න හදනවා. ඒ මිනිහට හොඳට බත් කන්න දිනන හොඳට බත් පුරවලා හොඳ හිතක් මේ මිනිහගේ සතුටේ හිතක් පහළ කරලා අනේ ඕකෙනුත් ලෝකෙට ආපත වේ. ඒකනේ සම්බුදු. අර පරිගින්නෙන් දැවි දැවි එන සිතකට රුපියල් දෙනකුත් අත දීලා කන්න තිඟානකුත් දීපුවා ගාන නිකම්ම හොක් ගාවලා යනවා. ඒ හොක් එක ඇති හොඳට. ඒ හොක් එක කතිය ගානට දිනවා. නේද? ඊයකට අපි මේ ඊයකට පනවා. දෙකිය ගන්න රුපියල් හම්බෙන්නේ. ඒක. හොඳයි. ඔය විදිහේ වැඩ පිළිවෙලක් කොහොමද කියලා කියන්නේ වටිනාම අවස්ථාවක්. ස්වාමීන් වහන්සේ ඒ ගෝගල පරාක්‍රමයේ හැටියට උන්වහන්සේ ඒවා විශාලව කළා. මේ කුංචි කනුලක් අපි ඉදිරිපත් කරනවා. උත්සාහය සාර්ථකයි. අපි ඉතිරක් කරගන්නා සකල සුපුරු කුල්ල සම්භාරයේම ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයේ තත්ත්වයේ ස්ථානවලට ප්‍රකාශ කරනවා ස්ථානයේ. අලි දීප සියලුම දිව්‍ය රාජ සම්මිලාමේ කියන්නේ. මේ බලාපොරොත්තු වෙනා සත්පුරුෂ ප්‍රාර්ථනාවන් සාර්ථක කරගෙන මේ සෑම දිනාගේ ජීවිතයට සම්පූර්ණ ලබාගෙන තව තවත් කිම් කරුම් පුරා ගැනීම සඳහා දින කායකල එක්කාර තත්ත්ව මේ දිව්‍ය රාජ සමූහයට තම තමන් මෙන්න ජීවී කල්ලුගේ මොක්ඛ්‍යාදී මාත වර්ගයට ඒක කිම් දුන්නත් ලෝ සතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන් කිම් දුක් නොවලන්නා නිර්වාණ ධර්ම අවබෝධයේ හේතුයයන් සිට ඇති කරගෙන චත්තාවතා සම්මුතිය

ඥාතීන් බින්දෙන් ගන්න. තමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිත නිච්ඡම් වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සම්පති සමට මුනිවංශෝ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම්මද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනාතේ සමිද්දතු Thank you.